ධර්මානුශාසනාව ධර්මානුශාසනා පවත්වන දේශක ආනන්ද වහන්සේ කඩවත රාගමපාර ගල්ලී දණ්ඩ පුරාණ රාජමහා විහාරවාසී ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද අංකලි මැදිල්ලේ ධම්මරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ සම්මා නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ගහාය කතමේ දත්තාරෝ කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝ සුකුමෝ ආපස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතනා තතියා විඥානං චතුත්තං මේ කෝ භික්ඛවේ චත්තාරෝ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ගහායාති එන්නතනි සංයුක්ත නිකායේ නිදාන වර්ගයට ආයත් දෙවැනි ආහාර වර්ගයේ මූලිය පග්ගුණ සූත්‍රයේ ආරම්භක පාඨයයි අද ධර්ම දේශනාව සඳහා තෝරාගත්තේ මේ සඳහන් වෙනවා භූතානං වා සත්තානං තිතියා සම්භවේදීනං වා අනුග්‍රහාය යන පාඨ දෙකක් මින් ප්‍රකාශ වන්නේ පෙර භවයේ රැස් කළ කර්මාරම්මණයන් අනුව මෙලොව අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික වශයෙන් ලත් කයක් මේ කයක පැවැත්ම පිණිසත් ජීවිත කාලයේ තුල ඒ කය පවත්වාගෙන මතු උපතක් බලාපොරොත්තු වන්නන්ට උපකාර පිණිසත් පවත්නා වූ ආහාර හතරක් ගැනයි. එතකොට අප කැමති නම් මැරෙමින් උපදිමින් සසර සැරිසරන්නත් පුළුවන්. අප කැමති නම් මේ සංසරණ චක්‍රයෙන් මිදෙන්නත් පුළුවන්. සමුදය නිරෝධය යන වචන දෙකින් ප්‍රකාශ වන්නේ එයයි. මේ සමුදය නිරෝධ යන වචන දෙක සඳහාම සසංකාර විසංකාර යන වචන දෙකක් ධර්ම චක්‍ර බ්‍රහ්ම චක්‍ර යන වචන දෙකක් අනාර්ය මාර්ග ආර්ය මාර්ග යන වචන දෙකත් අනුලෝම පටිච්ච සමුප්පාද පටිලෝම පටිච්ච සමුප්පාද යන වචන දෙකක් යෙදී තිබෙනවා මේ අනුව සමුදය සසංකාර ධර්මචක්‍ර අනාර්ය මාර්ග අනුලෝම පටිච්ච සමුප්පාද යන වචන වලින් ප්‍රකාශ වන්නේ මේ චතුර්විධ ආහාරයන්ගෙන් යැපෙමින් සසර සැරිසරන ආකාරයයි. නිරෝධ විසංකාර බ්‍රහ්මචක්‍ර ආර්ය මාර්ග පටිලෝම පටිච්ච සමුප්පාද යන මේ වචන වලින් ප්‍රකාශ වන්නේ සසරින් මිදීමේ ක්‍රමයයි මේ ගමන් මාර්ග දෙකට අයත් සැප මාර්ග දෙකක් තියෙනවා එකක් පස්කම් සැප මාර්ගය දෙවැන්න නිර්වාණ සැපය පරම සැපය පින්නතුනි පස්කම් සැප සොයමින් ලබමින් විඳිමින් සසර සැරිසරන්නන්ටයි අප ඉහත දැක්වූ ආහාර හතර අවශ්‍ය වන්නේ ත්‍ොසණය ව්‍යායාම කනබුණ දේ ශරීර පෝෂණය පිණිස අවශ්‍යයි ඒවා ඒ ඒ සත්වයා පුද්ගලයා අනුව ප්‍රමාණය ස්වરૂපේ වෙනස් වුණත් පොදු වේ. කබලින්කාර ආහාර වශයෙන් ශරීර පෝෂණය පිණිස අවශ්‍ය කන බොන දේ හඳුනා ගන්න පුළුවන්. භූතානං වාසත්තාන චිතිය. උපං සත්වයාගේ සත්වයන්ගේ පැවැත්ම පිණිස අවශ්‍ය වන්නේ මේ කන බොන දේ කබලින්කාර ආහාරයි සම්භවේශී නම් වා අනුග්‍රහය සම්භවේශී නම් වා අනුග්‍රහය යන්නේ ප්‍රකාශ වන්නේ අරමුණු ගනිමින් කර්ම කරමින් පස්කම් පැප්ප විඳිමින් අධ්‍යාත්මය පෝෂණය කරමින් භවය පැවැත්වීමටත් ජාති වශයෙන් උපතක් ලැබීමටත් උපකාරීව පවත්නා ආහාරයි. පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර යනු යන්නේ සසර සැරිසරන්නන්ට උපකාරක ආහාර ප්‍රකාශ වෙනවා. එතකොට භවයේ පවත්වා ගැනීම සඳහා ජීවත්වන සත්වයන්ට පුද්ගලයන්ට මේ ආහාර අවශ්‍යයි. මේවා ඉන්ද්‍රිය පෝෂක ආහාර, චේතනා පෝෂක ආහාර, ආත්ම පෝෂක ආහාර වශයෙන් අපට හඳුනා ගන්න පුළුවනි. හඳුනා ගැනීම පහසුව පිණිස. රස කන්දනාසේ දිව කය යන පංචේන්ද්‍රයන්ට ආහාර වන්නේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප යන පස් ආහාරයි. අර්ථය සමග වෙනස් වන්නේ රූපයි ලෝකමක් ඇතත් ලෝකේ මොන මොන දේ ඇතත් අපිට ග්‍රහණය කරගන්න පුළුවන්නේ මේ රූප පහ පමණයි. ඇසට වර්ණ රූප, කනට ශබ්ද රූප, නාසයට ගන්ධ රූප, දිවට රස රූප, කයට ස්පර්ශ රූප වශයෙන් උයි මේ පහට මේ අරමුණ වශයෙන් මේවා ලැබෙන්නේ. ඉන්ද්‍රිය විශේෂ රූපයක් ඉන්ද්‍රිය ගතවන්නේ අරමුණ ඉන්ද්‍රියෙහි හැකීමෙන්. දස්සන, සවන, ගායන, සායන, පුසන කෘත්‍යයන් සමග ඉන්ද්‍රිය විශේෂ රූපයේ ඉන්ද්‍රිය ගතවන්නේ ධර්මාරම්මණයක් වශයෙන් මේ ධර්ම ආරම්මණය ධර්ම අරමුණ ධර්මයේ මනින්ද්‍රිය යයි මේ ධර්ම අරමුණ පිළිගන්නේ. ඒකට සම්පටිච්ඡන කෘත්‍යය කියලා කියන්නේ මනසට අයිති මේ ධර්ම අරමුණ පිළිගැනීමටයි. එහෙම පිළිගත් අරමුණ ධාරණය කරගන්නේ මනසයි. ඒ නිසා මනස නමින් අප හඳුනා ගන්නා ආයතනේ ඊට මනවින් වටහා ගැනීම ගන්න ඕනේ. අරමුණේ ස්වરૂපය රූප වශයෙන් උත් අරමුණෙන් ලබාපු වින්දනය වේදනා වශයෙන් උත් අරමුණ හඳුනා ගැනීම සංඥා වශයෙන් උත් මනසට විශේෂ වීම තමයි මනෝ සංචේතනා ආහාර නමින් අප හඳුනාගත යුත්තේ එතකොට මනසට අවශ්‍ය ආහාර තමයි මනෝ සංචේතන ආහාර. මෙහිදී මනස, මානස, චේතස මේ වචන වලින් ගත යුත්තේ සිතිවිලි පෝෂණය වන ස්ථානයි. ස්ථානයයි. හෘදයෙන් චේතන ස්ථානං ප්‍රසිද්ධ ආයුර්වේද යෙදුමක් මේ වගේ යෙදුම් අනුවත් කායික විද්‍යාව අනුවත් හෘදිරාණු හෘදය නමිනුත් මේ මනස හඳුනා ගන්න පුළුවන්. ඒකට මනසට අයත් වන්නේ හෘදිරාණු හෘදය මූලස්ථානයේ කොටගත් හදවත නමින් ව්‍යවහාර වන ස්ථානයේ හැටියට හඳුනා ගන්න පුළුවනි මේ මනසට අයිති කෘත්‍ය දෙකක් තියෙනවා සංකීර්ණ වෝත්තපන කියලා අභිධර්මයේ හැටියට මේක විස්තර කරන අපේ බණ පොතේ හැටියට අරමුණ තීරණය කිරීමත් ඒ අනුව ක්‍රියාමාර්ග නැත්නම් අරමුණට දක්වන ප්‍රතිචාර සංවිධානය කිරීමත් මේ දෙකින් සිදු වෙනවා ඒ අනුව වාග්ද්වාරයේ මෙහෙවා කීමේදී විතක්ක ਵਿਚාර දෙකක් කායද්්වාරයේ මෙහෙවා කිරීමේදී අදිමොක්ක විරිය දෙකක් මනෝද්්වාරයේ මෙහෙවා හිතීමේදී පීති ඡන්ද දෙකක් ක්‍රියාත්මක තත්වයක තබන්නේ මනසයි. එතකොට අප හිතන එක කල්පනා කරන විට ඒ මනසේ ක්‍රියාකාරීත්වය ඒ හැටියටයි සිද්ධ වෙන්නේ ඒ ක්‍රියා මාර්ගයන් ගැනීමට මනසට වමනා කරන ආහාර තමයි අපි අර මනෝ සංචේතන ආහාර වශයෙන් සඳහන් කළේ එයින් පෝෂණය ලත් මනස මේ හැටියට අරමුණට යොමු වන විට මාර්ග හතරකින් අප අරමුණට යොමු වෙනවා අපිට යොමු වෙන්න පුළුවනි පුද්ගල ભેදය අනුව එකක් දෘෂ්ටිගතිකව අරමුණට යොමු වෙන්න පුළුවන්. දෙක ඥානයෙන් අරමුණට යොමු වෙන්න පුළුවන්. තුන බුද්ධියෙන් අරමුණට යොමු වෙන්න පුළුවන්. හතර ප්‍රඥා මාර්ගයෙන් නොත් අරමුණට යොමු වෙන්න පුළුවන්. මෙන්න මේ කාර්ය සංවිධානය තමයි මනසට අයත් වන්නේ. එතකොට තමන් ගත්ත මතවාදවල පිහිටා අරමුණට යොමු වීම තමයි දෘෂ්ටිගතික කියන්නේ. ඒ වගේම තමාගේ දැනීමේ මාත්‍රයෙන් අරමුණට යොමු වෙන්න පුළුවන් ඒක ඥාන මාර්ගය. හොඳට සැලසුම් කරලා දෙපැත්ත බලලා ප්‍රතිභාවකින් සැලසුම් ශක්තියකින් අරමුණට යොමු වෙන බුද්ධි මාර්ගයක් තියෙනවා. ඔය තුනම හොඳ නොහොඳ දෙකටම මුල් වෙනවා. හතරවෙනි පඤ්ඤා මාර්ගය කියලා කියන්නේ හොඳ නොහොඳ කියලා දෙකක් නැහැ. නියම වශයෙන් යථා තත්ත්වය අවබෝධ කරගෙන අරමුණේ తত্ত্বය වටහාගෙන මෙය ඇතිව පවත නැති වෙන දෙයක් ඇතිව පවත නැතිවන දෙයක් වූ මෙය අනිත්‍යයි අනිත්‍ය නම් අනිත්‍ය දේ දුකයි දුක් නම් එය අනාත්මයි මෙන්න මේ වගේ අරමුණ දෙයා බලන්න පුළුවන් ශක්තිය තමයි පඤ්ඤා මාර්ගයට අයත් වන්නේ. එතකොට මේ හැටියට ආරමුණට යොමු වීමේ කාර්ය සංවිධානය අයිති වෙන්නේ මනසටයි. මේ කාර්ය සංවිධානයට අයිති මනස පෝෂණය කරන ආහාර තමයි එතකොට මනෝ සංචේතන ආහාර වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පහදා වදාළේ අප වටහාගත යුත්තේ. තණ්හා උපාදාන පෝෂණයද මනසෙහිම සිදුවෙන දෙයක්. අරමුණු ගැනීම මේ මේ ඒ වගේම කර්ම කිරීමේ මේ කාර්ය සංවිධානයේ අනුවයි සංඛාර ගොඩනගන්නේ. සියලු හුරු පුරුදු පුහුණු ඇබ්බැහි ඒ සියල්ලම අයිති වෙන්නේ මේ සංඛාර කියන වචනයටයි. ඒවා හොඳ වෙන්නත් පුළුවන් නොහොඳ වෙන්නත් පුළුවන්. ඒවා කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන්. අප කය මෙහෙවා කරන වචන මෙහෙවා කියන මනස මෙහෙවා හිතන ඒ වගේම ඉන්ද්‍රියම් මෙහෙවා ගන්න ඒ සියල්ලම සංඛාරයි. කීම් කිරීම් හිතීම් ගන්න අරමුණු අනුයි ඒ කීම් කිරීම් හිතීම් සංවිධානය වෙන්නේ එසේ අරමුණු මත කීම් කිරීම වශයෙන් අප රැස් කරන දෙයට තමයි සංඛාර කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට හතරවෙනි ආහාරය හැටියට අප හඳුනාගත යුතු මේ ළඟට විඥාන ආහාරය. විඥාන ආහාර අප හඳුනාගත යුත්තේ ආත්ම පෝෂක පෞරුෂ සංවර්ධනයේට අයිති ආහාර වශයෙන් උයි. විඥාන ආහාර ලබන්නා ආකාර කීපයකින් හඳුනා ගන්න පුළුවන්. ඉස්නාය හෘදයේ අධිේන්ද්‍රියය ආත්මය යන කවර නමක් යදුවත් මේ ආත්ම පෝෂණය පිණිස අවශ්‍ය වන්නේ විඥාන ආහාරයි. මේක ඇති කෘත්‍ය හයක් අපිට හඳුනා ගන්න පුළුවනි. ප්‍රතිසන්දි කෘත්‍යය, භවාංග කෘත්‍යය, ආවර්ජන කෘත්‍යය, ජවන කෘත්‍යය, තදාරම්මන කෘත්‍යය, චුති කෘත්‍ය වශයෙන් අපේ ප්‍රකරණවල අපේ පොත්වල ප්‍රථම තිතන්දිහිත භවාංගහිත චුතිහිත කියලා යොදලා තියෙන්නේ මේ කෘත්‍යයන් ගෙන් සමහර ඒවටයි එතකොට මේ චුති ප්‍රතිසන්දි කියන දෙක අයිති වෙන්නේ කෘත්‍ය වලටයි ඒ කෘත්‍ය ආරම්මන පිළිබඳ කර්ම පිළිබඳ ආත්ම පිළිබඳ ආකාර තුනකින් අපට හඳුනා ගන්න පුළුවනි නැතිවීම ඇතිවීම දැන් අපි අරමුණක් අරගෙන ඒ ගත්ත අරමුණ පිළිබඳව ක්‍රියා කරනවා ඒ අරමුණ ඉවර වෙච්චාම අලුත් අරමුණක් ගන්නවා ඒකට චුති ප්‍රතිසන්දි කියන ආරම්මන චුති ප්‍රතිසන්දි කියන වචන යොදන්න පුළුවනි ඒ වගේම යම් ක්‍රියාමාර්ගයක් කරලා ඒ ක්‍රියාවෙන් පස්සේ අලුත් ක්‍රියාවක් ආරම්භ කරනවා. ඒකටත් චුති ප්‍රතිසන්දි කෘත්‍ය කියලා ඉල්ලන්න පුළුවන් ඒ කර්ම චුති ප්‍රතිසන්දි වශයෙන්. ඒ වගේම පුද්ගලයෙක් මැරිලා තව තැනක උපදිනවා. ඒකටත් ආත්ම චුති ආත්ම ප්‍රතිසන්දි වශයෙන් මේ කෘත්‍ය දෙක තුන් ආකාරයකින් වටහා ගන්න පුළුවන්. එනිසා චුති ප්‍රතිසන්දි කියන වචන දෙක මැරෙනවා උපදිනවා කියන එකටම පමණක් සීමා කළ යුතු නෑ. අරමුණක් ඉපිද නැති වෙලා අලුත් අරමුණක් ගන්නත් පුළුවන්. කිරීමක් අවසානයේ අලුත් ක්‍රියා චක්‍රේ චක්‍රයක් ආරම්භ වෙන්නත් පුළුවන් ඒ වගේම පුද්ගලයේ මැරිලා තව තැනක ඉපදීම ඉපදීම් චක්‍රය අලුත් භවයක ආරම්භ කරන්නත් පුළුවන්. ඒ හැටියට ත්‍ුති ප්‍රතිසන්දි කියන වචන දෙක අපිට යොදා ගන්න පුළුවන් හඳුනා ගන්න පුළුවන් මේ තුන් ආකාරයක ආකාරයකින් වටහා ගන්න පුළුවන්. ඒතකොට ඒක අරමුණක් නැතිවි අලුත් අරමුණක් ගැනීම එක් ක්‍රියාවක් අවසන් කර අලුත් ක්‍රියාවක ආරම්භය ඒ වගේම එක් ජීවිත කාලයක් අවසන් කරලා අලුත් උපතක් ලැබීම යන අවස්ථා තුනේදීම ත්‍ෘති ප්‍රතිසන්දියන කෘත්‍ය දෙක ලැබෙනවා කිසිම අරමුණක් නොගන්න නිද්‍රා විසඤ්ඤ නිර්වින්දන සමාධි අවස්ථාවක් සඳහා තමයි යෙදෙන්නේ භවංග කෘත්‍යය මේක භවංග හිත නමින් අපේ පොත්වල සඳහන් වුණත් භවංග කෘත්‍යය කියලා කියන්නේ කිසිම අරමුණක් නොගන්න නිද්‍රා අවස්ථාවටයි. දැඩි නිින්දකට පත් වෙලා ඉන්න වෙලාවක පවත්නා තත්වයටයි භවංග කියන්නේ. නිර්වින්දන අවස්ථාවක්, විසංඥා අවස්ථාවක්. ඒතකොට භවංග කෘත්‍යය සිදු වෙන්නේ කිසිම අරමුණක් නොගන්න අවස්ථාවකයි. එයින් නිදිලා නැත්නම් නිදාගෙන ඉන්න කෙනෙක් අවදි වුණයින් පස්සේ සිදු වෙන්නේ ආවර්ජන කෘත්‍යයයි. එතකොට භවංග අවස්ථාවෙන් නිදිලා අරමුණට සංවේදී වෙන අවස්ථාව. ඊළඟ කෘත්‍යය තමයි ජවන කෘත්‍යය. මම මේ මේ පහදා දෙන්න අදහස් කළේ මේ වචනවල හැබෑ අරුත බෞද්ධ විෂය හදාරන බොහෝ දෙනෙක් හරියට වටහාගෙන නැති නිසායි. ජවන කෘත්‍ය කියන්නේ යම්කිසි අරමුණක් ලැබුණාම ඒ අරමුණු රසය විඳීමටයි ඉඳින අවස්ථාවටයි. එතකොට ආත්මය විඥාන ආහාරය ලබල අරමුණු රසය විඳින අවස්ථාවක් තියෙනවා එතකොට විඥාන ආහාර, කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා අපි ආහාර හතරක් සඳහන් කළා. මේ විඥාන ආහාරය ලබාගෙන අරමුණු රසයේ විඳින අවස්ථාවට තමයි මේ ජවන කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට ආත්මය අරමුණු රසයේ විඳින අවස්ථාව. ආත්මේ විඥාන ආහාරය ලබලා ජවන වශයෙන් අරමුණු රසයේ විඳීම සිදුවන්නේ මනසේ ස්වභාවය අනුවයි. පදුත්ථ මනසක් නම් කෝපය, ක්‍රෝධය, වෛරය මනසේ පෝෂණය වෙලා තියෙනවා. පසන්න මනසක් නම් ආදරය, ආලය, ප්‍රේමය වගේ මනෝභාවයි මනසේ වැඩිලා තියෙන්නේ. ඒ අනුව ආත්ම පෝෂණය විනායෑම ඇති වෙනවා. ඒක තමයි ආත්ම පෝෂණය කියලා කියන්නේ. අරමුණෙන් මේ අරමුණකට යොමු වීම හිතයි ඒ ආරම්මන චක්‍රය මේ ආත්ම කියන අවස්ථාවේදී මේ ආත්ම කියන වචනේ පාවිච්චි කරන්නේ මම මට මගේ කියන විවරය සඳහායි. එතකොට මේ අරමුණ විඥාන වශයෙන් ලබාගෙන ඒ අරමුණු රසයේ විඳීම තමයි මෙතන මේ මේ මනසෙන් සිදුවෙන්නේ ඒ කාර්යය සිදුවෙන්නේ මනසේදී විඥාන ආහාරයෙන් පෝෂණය වෙච්ච ආත්මය නැවත ඒ අරමුණ ඉල්ලනවා දැන් අරමුණකට යොමු වෙලා ඒ අරමුණ ලබාගෙන ඒ අරමුණු රසයේ විඳ විඳින් පස්සේ ආත්මය නැවතත් ඒ අරමුණට යොමු වෙනවා. මොකද ඒක ප්‍රිය අරමුණක් නම් ඒ ප්‍රිය භාවයේ නැවත නැවත විඳින්න කැමති. අප්‍රිය අරමුණක් නම් ඒ අප්‍රිය භාවයේ මිදෙන්න කැමති. ඒ නිසා නැවත අරමුණට යොමු වෙනවා. ඒකට තමයි තදාරම්මන කෘත්‍ය කියලා කියන්නේ. ඒකට ආත්මයේ ඉල්ලීම අනුව ස්නායුන්ගේ යොමු වීමක් ඇති වෙනවා. චිත්ත, චේත, චිත කියන වචන පාවිච්චි කරන්නේ මේ ආත්මයේ යොමු වීමටයි. අර අරමුණු රසයේ විඳලා විඥාන වශයෙන් ගත්ත අරමුණේ අරමුණු රසයේ විඳලා නැවත ඒ අරමුණට ඊල්ලනවා. කවුද මේ අරමුණු රසයේ විඳ ආත්ම කියන ඉන්ද්‍රියය. අපි ඒකට අධි ඉන්ද්‍රිය කියමු. ඉන්ද්‍රිය නාමයෙන්. එතකොට මේ නැවත ඉල්ලන එක සමගම ඒ නැවත ඉල්ලීම එක්කම සදාරම්මන කියන කෘත්‍යය ඒ අරමුණම ලබා ගැනීමේ කෘත්‍යය මානසික වශයෙන් ඇති වෙනවා ඒ අවස්ථාවට තමයි චිත්ත චේත හිත යන වචන පාවිච්චි කරන්නේ එනිසා හිත කියන වචනය පැහැදිලිවම බුදුරජාණන් වහන්සේගේ දේශනාවලදී අරමුණට යොමු වීම කියන අර්ථය සඳහායි යෙදලා තියෙන්නේ. ඒක ඊටාත්ම වැදගත් හැටියට මේ පින්වතුන් අතාරගත යුක්තා. සිත අරමුණට යොමු වීමත් එක්කම මනස සංවිධානය කරපුවා. අපි ඉස්සෙල්ලා කිව්වා මනසේ හිතවිලි සංවිධානය වෙනවා කියලා. අර මනෝ සංචේතන ආහාරත් එක්ක. එතකොට මනස සංවිධානය කළ හිතිවිලි හිතත් එක්ක එකතු වෙනවා. දැන් නැවත අරමුණකට යොමු වෙනකොට ඒ යොමු වෙන අවස්ථාවට අපි චිත්ත කියන වචනේ පාවිච්චි කළා. ඒ හැටියට ආත්මය යොමු වෙනවත් එක්කම ඇති වෙන්නේ හිත චිත්තය ඒක තනියම නෙවෙයි දැන් අර මනසේ සංවිධානය වෙච්ච හිතවිලි මේ හිත එක්ක එකතු වෙනවා. එතකොට අලුත් නමක් පාවිච්චි වෙනවා. චිත්ත කියන නම නෙවෙයි පාවිච්චි වෙන්නේ. චිත්ත හිතවිලි හා එක් වූ විට යෙදෙන වචනය තමයි නාම. නාම. ඒකට ස්නායු සහ පුද්ගලය එක්ව අදාළ මාංශ පේශීන් අදාළ ඉන්ද්‍රියය අරමුණට සංවේදී කරනවා දැන් අපි හිතමු හිත මේ අපිට අරමුණක් බලන්න ඕනේ කියලා එතකොට හිත අරමුණට යොමු වෙනවා සිටි විලි මේ හිත එක එකතු වෙනවා මේ දෙක එකතු වෙලා අරමුණට නැමෙනවා මේකටයි කියන්නේ විඥාන පත්‍යා නාම රූපං කියලා මේක ඊටම වැදගත් එතකොට මෙතන ආරම්මන චක්‍රයේ කඩ සංදියක් පැහැදිලිවම මේක වටහා ගන්න ඕනේ නාම රූප වශයෙන් අරමුණට නැමිලා විඥාන වශයෙන් අරමුණ ලබා ගන්න කඩසන්දියක්. ඒ නිසා තමයි විඥාන ආහාර ආත්ම පෝෂක ආහාර හැටියට අප හඳුන්වා දුන්නේ ඒක බණ පොතේ තියෙනවා අටුවාවේ තියෙනවා මේ විඥාන නාම රූප අතර වින්දකයේ ඉන්නවා. මොකද මේ අපි කතා කරන්නේ සසර සැරිසරන අනුලෝම පටිච්ච සමුප්පාද චක්‍රයට අදාළ විෂයක්. එතකොට මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ක්‍රියා කරන කෙනෙකුටයි අපි මෙතන ආත්ම කියන වචනේ පාවිච්චි කරන්නේ. එනිසා ඒක පැහැදිලිව වටහා ගන්න ඕන විඥාන හේතුවෙන් නාම රූප ඇති වෙන්නේ මේ ඇටියටයි. ඒතකොට විඥාන වශයෙන් ලබාගත් අරමුණු රසයේ විඳලා නැවත චිත්තචෛතකයන් ඒ අරමුණට යොමු වෙන අවස්ථාව තමයි නාම රූප කියන්නේ. නාම රූපච්ඡ සලායතන චක්කුසෝත දහන ජීවා කාය කියන මේ ඉන්ද්‍රිය පහ කරා අරමුණු එනවා මොනවද අරමුණු ඇසට විශේෂවන වර්ණ කනට විශේෂවන ශබ්ද ඒ වගේම නාසයට විශේෂවන ගන්ධ දිවට විශේෂවන රස ස්පර්ශ කායයට විශේෂවන මේවා ලබා ගැනීම ත තමයි පස් ආහාර වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ අප කබලින්කාර ආහාර හැටියට කන බොන දේ හඳුන්වනවා ඊළඟට පස් ආහාර වශයෙන් හඳුනාගත යුත්තේ මේ බාහිර අරමුණට සංවේදී ඉන්ද්‍රියයන් බලාපොරොත්තු වෙනවා අරමුණු. නිරන්තරයෙන්ම මේ ඉන්ද්‍රියන් පෝෂණය ලබන්නේ සතුටු වෙන්නේ ඉන්ද්‍රියන්ගේ පැවැත්ම පිණිස මේ අරමුණු නිරන්තරයෙන් මේ ඉන්ද්‍රියන් බලාපොරොත්තු ඇයි නාම රූප වශයෙන් මේ ඉන්ද්‍රියන් අරමුණට සංවේදී කරනවා ඒකට ඇතුලේ බලවත් එක්ක ඉන්නවා ඒ ඇතුලේ මෙහෙය වීම පරිදි මේ සලායතන නාම රූපච්ඡය සලායතනක චිත්ත චිත්තචෛතසික රූපයන් නිසා ඇති වෙන සලායතන තමයි අර හිතත් හිතවිලි මාංශ පේශීනොත් එක්ව ඉන්ද්‍රියයන් සංවේදී කරනවා කරවනවා මොනවද ඉන්ද්‍රියම් කිව්වේ චක්කු සෝත ගාන ජීවා කාය මන කියන සලආයතනය ආයතන 6 ඉන්ද්‍රිය 6 එතකොට මේ චක්කු සෝත ගාන ජීවා කාය කියන ඉන්ද්‍රිය පහ තයි අපි පංචේන්ද්‍රියන් කියන්නේ ඒ මේ ඉන්ද්‍රිය පහ කරා බාහිර ලෝකෙන් එන අරමුණු වලට තමයි වර්ණ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කිව්වේ එතකොට මේ ඉන්ද්‍රිය පහ මේ අරමුණු පහ ලබා ගැනීමට තමයි පස් ආහාර කියන්නේ. එතකොට කනගුණදී ශරීරය පෝෂණය කරන ආහාර වෙන්නා වගේම මේ ඉන්ද්‍රියයන්ටත් පෝෂණය පිණිස ආහාර අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ පස් ආහාර නමින් හඳුන්වා දුන්නේ ඒවයි. එතකොට ඉන්ද්‍රිය පෝෂක ආහාර තමයි අරමුණු. මෙතෙන්දී අපට වැදගත් කරුණක් වටහා ගන්න පුළුවන් දැන් මේ ඉන්ද්‍රිය පහෙන් යම් මේ ගත යුතු යම් කිසි අරමුණක් අර අපි මුලින් සඳහන් කරපු විඥාන ආහාර ලබාගෙන නැවත අරමුණට යොමු වන ආත්මය ඉල්ලා හිටිනවා හොඳයි යම් කිසි රූපයක් නැත්නම් ශබ්දයක් නැත්නම් ගන්ධයක් නමුත් ඒ අරමුණ ඒ ඉල්ලන අරමුණ ඇසින්වත් කනින්වත් නාසයෙන්වත් දිවෙන්වත් කයෙන්වත් ලබා ගන්න බෑ. මොකද ඒ අරමුණ දැන් නැහැ මෙතන. ඉන්ද්‍රිය විශේෂයි ඒ අරමුණ නැහැ. දැන් වෙන්නේ මොකක්ද? දැන් අපි සලායතන කියපු තැන ඉන්ද්‍රිය පහ ගැන නෙමෙයි කිව්වේ. හයවෙනි ඉන්ද්‍රියක් කියවනේ මන කියලා. මේ මන කියන ඉන්ද්‍රියය මන ඉන්ද්‍රියය ධර්මාරම්මණයට යොමු වෙනවා. ඒ ධර්මාරම්මණයට යොමු වෙලා මනෝ විඥාන චක්‍රයක් ඇති කරගන්නවා. හිතීම, කල්පනා කිරීම, සිහි කිරීම සිදුවන්නේ මේ ආකාරයෙන්මයි. එතකොට පංචේන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නවා ඒක එකක් ඒ වගේම ඒ පංචේන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්න බැරි වෙච්චාම මනින්ද්‍රියය ඒ පංචේන්ද්‍රියයන්ගෙන් ගත්ත තැම්පත් කරගෙන තියෙන ධර්ම අරමුණු වලට යොමු වෙලා ධර්ම මේ මනෝවිඥාන චක්‍රයක් බදනවා. ඔකට තමයි අපි හිතනවා කල්පනා කරනවා කියලා කියන්නේ. ඔය විදිහට පින්නොතනි බාහිර ලෝකයෙන් අරගෙන කොට නඟා ගන්න අභ්‍යන්තර ලෝකය අපිට දැන් තේරුම් ගන්න පුළුවන්. මොකද්ද මේ අභ්‍යන්තර ලෝකයේ කිව්වේ? උපාදානස්කන්ධ නැත්නම් අධ්‍යාත්ම කියන වචනයෙන් අප හඳුනාගෙන තියෙන්නේ බාහිර ලෝකයෙන් අරගෙන ඇතුළත ගොඩ නගා ගන්න ලෝකයටයි. ඒ තමයි උපාදානස්කන්ධ ලෝකේ. බාහිර අරමුණු දෙඩිව අල්ලාගෙන තියෙනවා. ඒ අල්ලාගත්ත අරමුණු මත ලෝකයක් ඇතුළත ගොඩනගා ගන්නවා. මේ අනුව රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන්නේ උපතේ ඉඳලා මරණය දක්වා සිදු කරන ග්‍රහණ, ධාරණ, ප්‍රකාශන චක්‍රයක අවස්ථා මාත්‍රයක්. කියන්නේ අරමුණු ගන්නවා ඒ ගත්ත අරමුණු ධාරණය කරගන්නවා ඒ වගේම ඒව ප්‍රකාශයටපත් කරනවා තීන් කිරින් හිතින් වශයෙන් ওই ඔක්කොම එක එකක් ක්‍රියා චක්‍ර ධාරණ චක්‍ර ග්‍රහණ චක්‍ර ප්‍රකාශන චක්‍ර එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ ඒ හැටියට බාහිර ලෝකයෙන් අරගෙන ගොඩනගාගත්ත ගොඩනගා ගන්න උපන්දා ඉඳලා මැරෙන මොහොත දක්වා රැස් කරන ස්කන්ධ ගොඩකට රාශියකට දැන් අපිට වටහා ගන්න පුළුවනි ආත්මය අරමුණට නැමෙන්නේ නැත යොමු වෙන්නේ චිත්ත වශයෙන් උයි අරමුණ ලබාගන්නේ විඥාන වශයෙන් උයි ඒ අනුව විඥාන ආහාරයෙන් යැපෙන්න අදීන්ද්‍රියය ස්නායු හෘදය මොළය අපිට විවහාර විද්‍යාත්මක වචන හැටියට ඔය ඔව්ව යොදන්නත් පුළුවන් ඒ ස්ථානයට සම්බන්ධ ක්‍රියාකාරකමක් නිසා අපි අර ආත්ම කියන වචනේ යොදන්නේ මේ අදීන්ද්‍රියටමයි නැත්නම් ස්නායු හෘදයටමයි ඒ නිසා විඥාන ආහාරයෙන් යැපෙන්නේ මේ ආත්මයයි මේ කියන කවර නමකින් උනත් මේ ආත්මය හඳුන්වන්න පුළුවන් මොකක්ද ආත්මය කියන්නේ? අදීන්ද්‍රිය කියන්නේ ඒකටම ස්නායු හෘදේ කියලා කියන්නත් පුළුවන්. ස්නායුක ක්‍රියාශක්තියට කියලා කියන්නත් පුළුවන්. පින්නතුනි ඉන්ද්‍රිය හය හෝ මනස හෝ ආත්මය හෝ සත්‍යයේ පුද්ගලෙක් නෙවෙයි. ඒ වගේම කායද්්වාරයේ වාග්ද්වාරයේ මනෝද්්වාරයෙන් කෙරෙන්නේ හොඳ හෝ නොහොඳ කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම කියන ඒවායි. මනින්ද්‍රියෙන් කෙරෙන්නේ ධර්ම අරමුණු ගැනීමයි. දැන් වටහා ගන්න පුළුවන් කන බොන දේ කබලිකාර ආහාර වශයෙන් අරමුණු ඉන්ද්‍රිය පෝෂක පසාහාර වශයෙන් සිතීලි පෝෂක ආහාර මනෝ සංජේතනා ආහාර වශයෙන්ොත් ආත්ම පෝෂක ආහාර විඥාන ආහාර වශයෙන්ොත් එතකොට උපතක් ලැබලා භවය පෝෂණය කරන සත්වයන්ගේ කයටත් ඉන්ද්‍රියයන්ටත් මනසටත් ආත්මයටත් අවශ්‍ය ආහාර හතරක් ඇති බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. මේ ධර්මය ශ්‍රවණය කරපු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හිටපු මූලිය පග්ගුණ කියන හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් අහනවා ප්‍රශ්න කරනවා ස්වාමීනි විඥාන ආහාර කන්නේ කවුරුන්ද කියලා දැන් මෙතන ආහාර හතරක් කියවනේ. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. අපි ගන්න කන බොන දේ ගැන විතරයි. ඒකත් එහෙමමයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපට මේ සතර සරිසරන සත්‍යයන්ට සසර සැරිසරන සත්වයන්ගේ උපතටත් පැවැත්මටත් මේ ආහාර හේතු වෙනවා කියලා. එතකොට ඒක වටහා ගන්න බැරි වෙච්ච අය එදත් හිටියා අදත් ඉන්නවා. මෙතන නියාන ආහාර කන්නේ කවුද කියලා අහන්නේ මේ වචන පිළිබඳ හරි අවබෝධයක් නැති එක වටහා නොගත් කෙනෙකුට ඇති වෙන ගැටලුවක් වශයෙන් උයි. මෙතෙන්දි මේ හාමුදුරන්ට මේක පැහැදිලි කරලා දෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි අපත් ඉත පැහැදිලිව වටහා ගන්න ඕන විශේෂයෙන් මේ උගත් මේ ධර්මයේ පිළිබඳ වැටහීමක් ඇති පින්වතුන් මේක මම හිතනවා තරම් ගැටලු සහිත දෙයක් නෙවෙයි අවබෝධ කරගන්න පහසු වෙනවා අනුලෝම පටිච්ච සමුප්පාදයක් අනාර්ය මාර්ගය තුලයි පස්කම් සැප සොයන්නේ ලබන්නේ විඳින්නේ හොඳ නොහොඳ පින්පව් කුසල් අකුසල් අයිතිවන්නේ මේ මාර්ගයටමයි. මේ හොඳ පින් කුසල් තමන්ටත් අනුන්ටත් හිත සැප වෙනස පවත්නා දේ කරන අය සුගතිගාමීව සසර සැරිසරනවා නොහොඳ පව් අකුසල් තමන්ටත් අනුන්ටත් පහිත පිණිස පවත්නා දේ කරන අය දුගතිගාමීව සසර සැරිසරනවා. පස්කම් සැප කියන්නේ ඇතිව පැවත නැතිවන දේ. ඒ නිසා අරමුණ සිහිනුවණින් මනවින් පිවිසින්ද දතියුක්තක්. එසේ පිවිසින්ද දැන ගැනීමේ උත්සාහයක් නැතිකම නිසා අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාවෙන් කරන කියන හිතන දේයි සංස්කාර කියන්නේ. එසේ ගන්නා අරමුණු කරන ක්‍රියාත් නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන රැස් කරගන්නවා. පස්කම් සැප කියන්නේ මේ වටයි. මේ විඥාන නිසා සිතත් සිතවිලි රූපත් ඉන්ද්‍රියයන් අරමුණට සංවේදී කරවනවා එසේ සංවේදී වූ ඉන්ද්‍රියන් මගින් අරමුණු ලබා ගන්නවා. ඒ අරමුණු නිසා සුඛ දුක්ඛ සෝමනස දෝමනස උපේක්ෂා යන වින්දනයන් ඇති වෙනවා. මේ වින්දනයන් නිසා මෝහය හා බැඳුණු ලෝභය රාගය හෝ ද්වේෂය කෝපය වශයෙන් ප්‍රිය දේ ලං කර ගැනීමේ අප්‍රිය දේ ඉවත් කර ගැනීමේ තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව නිසා ආදරය, ප්‍රේමය, ආලය වශයෙන් හෝ කෝපය, ක්‍රෝධය, වෛරය වශයෙන් හෝ දැඩි බැඳීම් උපාදාන ඇති වෙනවා. එසේ ජීවිත කාලය තුල අල්ලාගත් අරමුණු මත යැකීමටයි භවය කියලා කියන්නේ. මේ හැටියට භවය තුල රැස් කළ කුසල කුසල කර්මයන් අනුව මරණයෙන් පස්සේ එනම් තුති කෘත්‍යයෙන් පස්සේ ලබන ප්‍රතිසන්දි කෘත්‍යය අනුව පණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික උපතක් ලබනවා ජරා මරණ හිමිවන්නේ මේ හැටියට උපතක් ලද සත්‍යයටයි මේ සංසාර චක්‍රේ පැවැත්මටයි අප ඉහත සඳහන් කළ ආහාර අවශ්‍ය වන්නේ මේ සංසාර චක්‍රයේ සැරිසරන අයට ඒ ලබාපු කය වචනය කරගන්න කනබුණදී අවශ්‍ය වෙනවා ඒ වගේම ඉන්ද්‍රිය පෝෂක ආහාර සිතිවිලි පෝෂක ආහාර ආත්ම පෝෂක ආහාර අවශ්‍ය වන්නේ අර සසර සැරි සැරීමේදී කුසල් හෝ අකුසල් හෝ ඒ මිනිසු රැස් කරන්නේ ওই ආකාර තුනෙන් මේ චතුර්විධ ආහාරයන්ගෙන් ලබන පස්කම් සැප අනිත්‍යයි අනිත්‍ය දේ දුක් හැටියටයි සැලකිය යුත්තේ අනිත්‍ය වූ දුක් වූ කිසිවක් ආත්ම නොවේයි මේ දැක්මට ප්‍රඥාව කියලා කියනවා ඒ නිසා අර චක්‍රයේ අනුලෝම පටිච්ච සමුප්පාද චක්‍රය විසින් ගොඩනගෙන මේ සියල්ලම ප්‍රඥාවෙන් බලන්න පුළුවනි. එසේ ප්‍රඥාවෙන් බලන විට ඒකේ తত্ত্বය හැබෑ తত্ত্বය දකින්න පුළුවන්. ඒ නොතුනි අප ඒ හැටියට බලන්න උත්සාහ කරන්නේ නැහැ. අපට අරමුණක් දෙස ආකාර තුනකින් බලන්න පුළුවන්. දැන් මෝලිය පග්ගුණ හාමුදුර ප්‍රශ්නයක් නැගුවා විඥාන ආහාර කන්නේ කවුද කියලා. එතකොට මෙතන තියෙනවා අපේ ව්‍යවහාරයන් වටහා නොගැනීමේ දෝෂයක්. අරමුණක් දිහා බලන ආකාරය වටහා නොගැනීමේ දෝෂයක්. ඒ නිසා අප මේ අවස්ථාවේදී අරමුණ වටහා ගැනීමට අරමුණක් දිහා බලන ක්‍රම තුනක් තියෙනවා. අපි ඒක ගැන ටිකක් කල්පනා කරලා බලමු. ලෞකික දෙයක් කෙනෙක් අරමුණු කරගත්ත විට ධර්මාර්ථ වශයෙන් අභිධර්මාර්ථ වශයෙන් පරමාර්ථ වශයෙන් ඒ අරමුණ දකින්න පුළුවන්. දැන් අපි නිදර්ශනයකට ගමු මව පියා කියලා. ඒ මහෝපියා කියන අර්ථය සිංහල භාෂාව දන්න හැම කෙනෙකුටම ධර්මාර්ථයක් ඒ කියන එක්කෙනාගේ අදහස අහලා තේරුම් ගන්න පුළුවනි මොකද අරමුණ සමස්තයක් වශයෙන් ගත්තාම අපේ විවහාර කරන භාෂාව අනුව ඒ විවහාර අර්ථය කියන්න අදහස් කරන ආකාරයටම පසන්නත් තේරුම් ගන්නවා. මේක තමයි ධර්මාර්ථ ව්‍යවහාරය නැත්නම් සම්මුති ව්‍යවහාරය කියලා කියන්නේ. ඒ වගේම අරමුණ බෙදා බලන්න පුළුවන් අත්‍යමත්නින් කායේ කේසා ආදි වශයෙන් අරමුණ බෙදලා බලන එක තමයි අභිධර්ම ක්‍රමය කියන්නේ. ඒ අනුව බලනකොට ස්කන්ධ ධාතු ආයතන මිස අර මව පියා කියලා ගත්ත නාම සම්මුතියක් නැහැ. ඒ වගේම තුන්වෙනි ක්‍රමයක් තියෙන අවිපරීත අර්ථ වශයෙන් ලෞකික පරමාර්ථ ධර්ම තුනක්. අලෞකික වශයෙන් නිර්වාණ පරමාර්ථයකුත් තියෙනවා. මේන් ලෞකික පරමාර්ථ තුන නොබෙදී ඇති කුඩාම අණුවේ ඉඳලා අනන්ත විශ්වයේ සියලුම තාරකා මණ්ඩල දක්වා කිසි තැනක කිසි විටක වෙනස් නොවන චිත්තචෛතසික රූප තුනක් ලැබෙනවා යොමු වන හසුරුවන වෙනස් වන ලක්ෂණ තුන අනුව ලැබෙන්නේ මේ චක්‍රීය පැවැත්මයි. සියලු චක්‍ර ප්‍රවර්තනයන්ගේ මිදිච්ච පරම අර්ථය පරම සැපේ වශයෙන් බුදුරජාණන් වහන්සේ නිර්වාණ සැපය අපට පෙන්වා වදාළේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට අපට දේශනා කොට ඇති නිර්වාණ පරම සැපය සොයා ගැනීමට පටිලෝම පටිච්ච සමුප්පාදයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වටහා ගත යුතු වෙනවා. ඒ පටිලෝම පටිච්ච සමුප්පාදයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් අවබෝධ කරගත් විට අපට යථා තත්ත්වය දකින්න පුළුවන්. අවිද්‍යාව නැති කරපුවාම සංඛාර නැති වෙනවා. සංඛාර නැති කරපුවාම අර රූප වේදනා සංඥා සංකාර විඥාන ඒවා නැති වෙනවා. මොකද ඒවා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් රැස් කරපු දේවල්. ඒවා නැති වෙනවා. මේ හැටියට අනුලෝම පටිච්ච සමුප්පාද චක්‍රේනොත් අනාර්ය පිළිවෙත් ක්‍රමේනොත් නිදි පටිලෝම පටිච්ච සමුප්පාදයක් ආර්ය මාර්ගයක් තුල භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ගහාය වශයෙන් පවතින ආහාරයන්ගෙන් තොරව පරම විමුක්ති සැපයට පත්වීමෙන් නිර්වාණ අවබෝධයේ පිණිස ඔබට ප්‍රඥාවෙන් මේ ලෝක தත්ත්වය වටහාගෙන සසරින් මිදෙන්න පුළුවනි. එතකොට මෙතෙන්දී අප සියලු දෙනාටම අවශ්‍ය වන ආහාර හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ ආහාර හතරක්. අපි දන්නේ කන බොන දේ විතරයි. නමුත් මේ පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මේ වචන තුන එක් කරගත්තාම අපේ ලෞකික ජීවිතයට අපේ පොදු පැවැත්මේදී අපේ ජීවිතයට මොනතරම් අදාළව විග්‍රහ කරගන්න පුළුවන්ද කියන එක මෙහිදී කල්පනා කරන්න පුළුවනි. මොකද අපේ ඉන්ද්‍රියයන් හරි මඟට හුරු පුරුදු නොකළොත් අතිවිශාල විනාශයක් පිණිස ඒ ඉන්ද්‍රියයන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඉන්ද්‍රිය පුහුණුව අපේ අධ්‍යාපනයේදී අදාළ දෙයක් අවශ්‍ය දෙයක්. ඒක හොඳට පුරුදු කරන්නත් පුළුවන්, නරකට පුරුදු කරන්නත් පුළුවන්. නරකට නරකට කුරු පුරුදු කරපු අයට අති විශාල බෝම්බයක් වගේ අති විශාල විනාශයක් කරන්න පුළුවන්. ඒ නිසා ඉන්ද්‍රිය පෝෂක ආහාර කියන මේ වචනය අපිට පුළුල් වශයෙන් පුළුල් වශයෙන් අපේ අවධානයට ගත යුත්තක්. මනෝ සංචේතන ආහාර මෙනෙහි කිරීමේ බවට පත් කිරීමට උචාර මුනිවරයෙක් බවට පත් කිරීමට හේතු වන්නේ මෙමින් හැගේ හිතවිලි සිතුවිලි පෝෂණය වන්නේ මනසේ. මනසේ පෝෂණය වන සිතුවිලි. මනසාචේ පසන්නේන. මනසාචේ පදුත්තේන. වාසතිවා කරෝතිවා. එතකොට මේ මනසේ පෝෂණය කරන කරවන සිතුවිලි අනුව පරමාණු බෝම්බයක් වගේ අතිවිශාල විනාශයක් කරන්න මේ මනස දුෂ්ටේකුට පදුත් වෙන මනස මේ මනස සකස් කරන්න පුළුවන් ඒ වගේම උපසාන්ත මුනිවරේ හදන්නත් මේ මනසම සකස් කරන්න පුළුවන් ඒ නිසා අපි දෙවිව අපේ අධ්‍යාපන විශේෂදී අපේ දේශකයන් ලේඛකයන් හැමදෙනාම අපේ මිනිස් ප්‍රජාවගේ මනස හැදිය යුතුයි. අපි දැන් දන්නවා මනස කියන්නේ හිතවිලි පෝෂණය කිරීම. හිතවිලි කියලා කියන්නේ ලෝභ දෝෂ මෝහ, අලෝභ අදෝෂ අමෝහ කියලා හොඳ පැත්තකුත් නරක පැත්තකුත් දෙක දෙකටම අදාළ හිතවිලි තියෙනවා. ඒවා උපදින මනසේ. ඒ නිසා මනසට අයිති මනෝ සංචේතන ආහාර ගැන අපිටදී දැඩි අවබෝධයක් අවධානයක් අවශ්‍ය වෙනවා කියලා මම හිතනවා ඔබට වැටහෙන්න ඇති. ඒ වගේම විඥාන ආහාර දැනීම අනේක ආකාරයෙන් ලබන අධ්‍යාපනය දැන් කුඩා දරුවගේ ඉඳලා උපාධි මිලතල ඔය වගේ ලබන විවිධ ප්‍රවීණතා පුහුණු ඔක්කොම මම මුලදී සඳහන් කළා රූප වේදනා සංඥා සංකාර කියන විඥාන කියන මේ වචන පහේ අන්තර්ගතයි කියලා උපන්දා ඉඳලා මිය යන මොහොත දක්වාම අපි රැස් කරන දේවල් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ එතකොට ඒ රැස් කරන දේවල් වලින් ආත්ම පෝෂණය ලැබීම ගැන අපි නැවත නැවතත් හිතිය යුත්තේ ඒ අප රැස් කරගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා හිත පිණිස පවතින්නත් පුළුවන් අහිත පිණිස පවතින්නත් පුළුවන් ඒ නිසා තමන්ටත් අනුන්ටත් හිත පිණිස පවත්නා අයුරින් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ආත්ම පෝෂණය කිරීමට අප අදිස්ථාන කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. ඒ කාරණය අනුව මෙලොව සැනසීමත්, පරලොව සැනසීමත් කෙලවර උතුම් අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීමට පිණිසත් මේ ආහාර හතර නිවැරදිව වටහා ගැනීම අපට අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වා දුන්නා ඒ නිසා මම මේ ධර්ම ශ්‍රවණය කළ පින්වතුන්ට මේ හැටියට මෙලොව ජීවිතයේ ගත කිරීමේදී මේ ආහාර කන බොන දේ ගැන පමණක් නෙවෙයි අර කියාපු පස් ආහාර මනෝ සංජේතන ආහාර විඥාන ආහාර කියන ඒ සසු අංශ තුන කෙරෙහි දැඩි අවධානයක් යොමු කරවීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් මේ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා මෙලොව සැනසීම පරලොව දේව මානුෂික සම්පත් ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහා මේ ධර්මයේ ඉවහල් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සබ්බේ සත්තාච භූතාච හිතාච අහිතාච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පෝදයන්තු සිවං පදං ධර්මානුශාසනාව පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ කඩවත රාගම පාර ගල්ලේ දණ්ඩ පුරාණ රාජමහා විහාර වාසී ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද අංකලි මැඩිල්ලේ ධම්මරතන ස්වාමීන් වහන්සේ